භගවතු අරහතෝ සම්මා විහායෝ දේසිතෝ පරික්ඛමන පරියායෝ දේසිතෝ උපරි භාව පරියායෝ දේසිතෝ පරිනිබ්බාන පරියායෝ යං සත්තාරාකරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝතං විප්පටිසාරිනෝ අහුවත්ත අයං වූ අම්හාකං අනුශාසනීති ගෞරවනීය සදා වන්දනීය වූ මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න ගුණවන්ත පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් අදින් ආරම්භ වෙන්නේ මේ සෑම දිනාම ඊ타ම ධර්ම ගෞරවයෙන් ක්‍රමානුකූලව පිළිවෙලකට දහම් කරුණු ඉගෙන ගන්නවා ඒ දහම් කරුණු ඉගෙනීම සසර දුක් කෙලවර කර ගැනීම පිණිසම විය යුතුයි. නැතිව එතනින් මෙහා පැත්තේ තවත් කෙලෙස් වඩන කාරණයකට නොවිය යුතුයි. පින්වත්නි, අදින් ආරම්භ කරන අපි තාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ හැම දිනාටම මේ දේශනාව පුරාම පින්නතුනේ හොඳ සිහියක් පිහිටුව ගන්න වෙනවා. පින්වත්නි, ගොපල්ලෙක් ගවයෙක් දක්කගෙන යනවා පාරකින් දෙපැත්තෙම තියෙන කුඹුරු. මේ ගොපල්ලා මේ ගවයව දක්කගෙන යන්නේ මේ ගවයට ගොදුරු දෙන්නමයි කෑම දෙන්නමයි. මෙහෙම යනකොට මේ ගොපල්ලා අතින් අල්ලගෙන ඉන්න මේ ගවයාගේ රැහැන්පට යම් ප්‍රමාදයක් නිසා අතහැරුණොත් අඩුම තරමේ බුරුල් වුණොත් අන්න ඒ නිමේෂයෙන් ප්‍රයෝජන ගන්න මේ නොහික්මුණු ගවයා මොකද කරන්නේ? අරගෙන යන්නේ කන්න දෙන්නමයි. නමුත් මේ ගවයා ඒ නිමේෂයෙන් පනින්නේ දෙපැත්තේ තියෙන කුඹුරු වලට. දැන් කන්න දෙන්නමයි අරගෙන යන්නේ. නමුත් එහෙම අරගෙන ගිහිල්ලා දෙන කෑමට වඩා නොහික්මුණු ගවයෙක් ආස්වාදයක් ලබනවා පින්නතුනි දෙපැත්තේ කුඹුරු වලට පැනලා. අර අරගෙන ගිහිල්ලා දෙන කෑමකට වඩා ලොකු සතුටක් ලබනවා ගවයේ හිතූ මනාපිට දෙපැත්තට කුඹුරු වලට පැනලා. එහෙම ගවයෙක් දෙපැත්තේ කුඹුරු වලට පැන්නම ඒ කුඹුර යම්තාක් හානියටපත් කරනවද ඒකේ දඬුවම උරුම වෙන්නේ හැබැයි ගවයට නෙවෙයි. ඒ දඬුවම අයිති වෙන්නේ ගොපල්ලට. අන්න ඒ ගැන හොඳ සිහිනුවණින් දැනුම් තේරුම් ඇතිව අවබෝධයෙන් ඉන්න ගොපල්ලෙක් හරිම පරිස්සම් වෙනවා ලණුව අතෑරෙයි කියලා. ඒ විතරක් නෙවෙයි එක කොනක් ගවයාගේ බිල් එකට ගහලා අනික් කොනින් අල්ලගෙන ඉන්නව නෙවෙයි. පුළුවන් තරම් ගවයා Tamange සමීපෙන් අරගෙන යන්න පුළුවන් වෙන්න ලනුව කෙටි කරලා අල්ලා ගන්නවා. අල්ප මාත්‍ර ප්‍රමාද දෝෂයක් නිසා හරි මේ ගොපල්ලා අතින් මේ ලනුව අතහැරුණොත් බුරුල් වුණොත් එසැනින්ම මේ ගොපල්ලා නැවත වාරයක් මේ ලනුව තද කරලා අල්ලා ගන්නවා. මොකද දන්නවා විඳින්න වෙන දඬුවම්. පින්නතුනේ මේක උපමාවක්. මෙන්න මේ නොහික්මුණු දඩබ්බර ගවයටත් වඩා අතිශයින් දඩබ්බර හිතක් අපිට තියෙනවා. අගක් නොපෙනෙන මුලක් නොපෙනෙන සංසාරයක නොඑක් තැන්වල පින්නතුනේ ඉන්ද්‍රිය පිනවමින් ඉන්ද්‍රිය පිනවමින් අකුසලයෙන් සතුටු වෙමින් සතුටු වෙමින් බුද්ධ ශාසන පහු කර කර පහු කර කර ආපු ගමනක් මේ. ඒ තරම් මේ හිත පින්නතුනේ දඩබ්බරයි. බුදුවරුන්ට අකීකරු වෙවි ආපු ගමනක් තියෙන්නේ. නැත්තම් මෙච්චර දුර අපි එන්නේ එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා පින්නතුනේ මේ හිත දැන් සාදුකාර දිදී නිවනට අරගෙන යනකොට ඒ හිත නිවන් මගේම පිහිටුවා ගන්න නම් සිහිය නැමැති රැහෙන් පට පින්නතුනේ තද කරලා අල්ලා ගන්න වෙනවා යම් නිමේෂයක මේ සිහිය කියන රැහෙන් පට අතහැරුණොත් බුරුල් වුණොත් සිත නැමැති දඩබ්බර ගවයා පින්නතුනේ පණින්නේ අකුසලයට මේ සාදුකාර දිදී නිවනට යන මඟ. සාදුකාර දිදී ගියක් වින්නතුනේ මේ හිත අකුසල් හොයනවා. අකුසලයේ අත ගන්නවා. හමාගෙන යන හුළඟ මල් වලක් දැවටිලා යනවා වගේ. මල් වලක් දැවටිලා යන හුළඟ කුණු කාණු වලක් දැවටිලා යනවා වගේ. මේ සිතත් සාදුකාර දිදී ගියාට පින්නතුනේ ඔය අතරේ තියෙන අකුසල් එහිමත් ස්පර්ශ කරගන්න මේ හිතට හරි වුමනයි. ඒ නිසා ඍජු වරමුණකින් සිත නිවන දකිනකොට යන අතරතුර වටපිටත් වටපිටත් මේ සිත හොයනවා. අන්න ඒ අකුසලයට යන්නට නොදී නිවැරදිව අරමුණ දිනන තුරා නිසි මාවතේම පිහිටුවා ගන්න නම් ඔබට සිහිය තියෙන්න ඕනේ. ඒ නිසා දේශනාව ආරම්භෙම ඔබට සිහි කරන්නේ ඔය නොහික්මුණු හරක ටිකක් හිර කරලා ගැට ගහ ගන්න කියලා. එහෙට මෙහෙට දුවන්න නොදී සියලු දෙනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්වතුනේ සෑම දිනම ඊ타ත්ම මැනවින් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි අදින් අපි ආරම්භ කරන්නේ ඊ타ම වැදගත් ඒ වගේම ගැඹුරු සූත්‍ර දේශනාවක්. ගැඹුරුයි. ගැඹුරුයි කියලා සූත්‍ර පැත්තකින් තියලා බෑ. අපි බොහෝ දෙනෙක් කරන්නේ පළවෙනි ඡේදයක් කියවනවා දෙවෙනි ඡේදයක් කියවනවා තේරෙන්නේ නැත්නම් ධර්ම පුස්තකේ පැත්තකින් තියෙනවා. එහෙම එකක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන උපමා උපමේය සමග දෙසූ සද්ධර්මයක් අපිට එහෙම තේරෙන්නේ නැතුව පැත්තකින් තියෙනවා නම් අපි වෙනුවෙන් ලෞතරා බුදු පදවි දිනන්න පින්නතුනේ තථාගතයන් වහන්සේ මේ ධර්මය තමන්ගේම විශිෂ්ට ඥාණයෙන් තනිව අවබෝධ කරගන්න මොන තරම්නම් උන්වහන්සේ කැපකිරීමක් කරන්න නැද්ද? අපිට දේශනා කරපු එක තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මේ ධර්මයේ තනිව උත්පාදනය කරගන්න ඕනේ. ඒ උපදවාගෙන පින්නතුනේ එලෙස දුෂ්කරව මේ ධර්මය දේශනා කළාම කියපු බණ ටිකවත් තේරෙන්නේ නැති අපි කියනවා ඔය නිරේ කොහෙද තියෙන්නේ? ඔව්ව තියනවාද? ඔය പ്രേත ලෝක කියලා જાතියක් තියනවාද? ඔව්ව කොහෙද තියෙන්නේ කියලා අර උපදවපු ධර්මයේ ගැනත් එකයි. මේ කියපු බණ ටික තේරෙන්නේ නැති අය ධර්මයේ පිළිබඳ අර වගේ බොහෝම සැහැල්ලුවෙන් අනතුරුදායක විදිහට හිතනවා. ඇතැම් අය ඉන්නවනේ නිරය පේන්නේ නැති කොට අහනවා නිරය එකක් කියලා එකක් නැහැ. പ്രേත ලෝකේ පේන්නේ නැති කොට අහනවා പ്രേත ලෝකේ කියලා එකක් නැහැ. තියෙනවා නම් පේන්න එපායි කියලා. අන්න ඒ වගේ පින්වත්නි සමහර අවස්ථා තියෙනවා පින්වත්නි ගින්න පිච්චෙනවද කියලා බලන්න බදාගෙන බලන්න. ඒක අනතුරුදායකයි. ඉතින් මේ සූත්‍රයක් තරම ගැඹීරයි. මේක ගැඹුරුයි කියලා දකිනවට වඩා හොඳයි මේ සූත්‍රයේ ගැඹීරයි කියලා දකින එක. මේ දේශනාව ගැඹීර දේශනාවක්. පින්වත්නි මේ සූත්‍රය ඇතුළත්ව තිබෙන්නේ සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ පහෙන් එකක් වන මජ්ක්‍ධිම නිකායට මජ්ක්‍ධිම නිකායට මජ්ක්‍ධිම නිකායේ ස්වභාවය හොඳට විමසලා බලන්න මජ්ක්‍ධිම නිකාය කිව්වම පින්වත්නි ඊටාම වැදගත් දාර්ශනික දහම් කාරණා ඇතුළත් සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. මම කියන්නේ අනෙක් සූත්‍ර දේශනා වැදගත් නැහැ කියන එක නෙමෙයි. නමුත් මජ්ක්‍ධිම නිකායේ තාම දාර්ශනික කාරණාවන් ඇතුළත් ප්‍රධාන දේශනා මජ්ක්‍ධිම නිකායේ ඇතුළත්ව තිබෙනවා. මජ්ක්‍ධිම නිකායට තියෙනවා සූත්‍ර 152ක්. මේ 152 කොටස් තුනකට 50 50 ගානේ බෙදලා තියෙනවා. 50ට පාලියෙන් කියන වචනයක් තමයි පණ්ණාසකේ. මුල්ම සූත්‍ර 50ට මූල පණ්ණාසකේ කිව්වා. මැද තියෙන සූත්‍ර 50ට මජ්ක්‍ධිම පණ්ණාසකේ කිව්වා. අවසන් සූත්‍ර 50 කියලා කිව්වට සූත්‍ර 52ක් තියෙනවා. නමුත් ආසන්න වශයෙන් අරගෙන 50 කියලාම කියනවා. ඒකට කියනවා උපරි පණ්ණාසකේ කියලා. මේ මජ්ක්‍ධිම නිකායේ මුල් සූත්‍ර 50. ඒ කියන්නේ මූල පණ්ණාසකය. මූල පණ්ණාසකයේ එක වර්ගයක් තියෙනවා පින්නතුනේ මූල පරියාය වර්ගය කියලා. මේ මූල පරියාය වර්ගයට තමයි අයිති සූත්‍රය සූත්‍රයේ නම සල්ලේක කියන සූත්‍රයයි. සල්ලේක සූත්‍රය. නැවත කියනවා මේ දේශනාව තරමක් ගැඹීරයි. පින්වත්නි අපිට දහම් කාරණා තේරෙනවා නම් තේරෙන ටික තෝරන්න බුදවරු ලෝකේ පහළ වෙන්න ඕනේ බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ අපිට මේ තේරෙන්නේ නැති ටික දේශනා කරන්න තමයි. ඒ නිසා මේ ගැඹුරු ධර්ම කාරණා දිහා අපි බලන්න ඕනේ. බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනය පවතින වෙලාවෙම මම අප්‍රමාදීව මේක තේරුම් ගන්න ඕනේ කියලා. වැස්ස පායලා ඉවර වුණාට පස්සේ භාජන එළියට දැම්මට වැඩක් නැහැ. ඉර බැහැලා ගියාට පස්සේ සෝදපු රෙදි එළියට දාලා වැඩකුත් නැහැ. ඉර එළියක් වැටෙනකොටම අපි සෝදපු රෙදි එළියට දාගන්නේ ඉර තියෙන වෙලාවේ වේලා ගන්න ඕන නිසා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි අප්‍රමාදී වෙන්න ඕන මෙතෙන්දී මේ ශාසනය අතුරුදහන් වුණොත් එහෙම අපිට මේ කාරණා අය බුද්ධ ශාසනයේ කැර වෙන තැනක හොයාගන්න බෑ. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේදී ප්‍රයෝජනයක් ගන්නට නම් පින්නතුනේ මේ කාරණා ඊටාම හොඳින් අවබෝධ කරගන්න මහත් පරිශ්‍රමයක් දරන්න ඕනේ. පින්වත්නි සල්ලේක කියන එකේ තේරුම මොකද්ද? සල්ලේක කියන එකේ තේරුම තමයි පින්නතුනේ කෙලෙස් ප්‍රහාණය කිරීම. සල්ලේක කියන එකේ තේරුම මොකද්ද? කෙලෙස් ප්‍රහාණය කිරීම කියන එකයි පින්වත්. එතකොට මේ දේශනාවෙන් අපිට උගන්වන්නේ පින්වත්නි කාම අගනා ප්‍රතිපදාවක් අපිට වරදින තැන් පවා දක්වලා. එසමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. පින්වතුනේ එහිත් හරි අපූර්ව සිදුවීමක් තියෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා මේ විහාරයේ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කළාද? කෝටි 50 හතරක් වියදම් කළා. 54 කෝටියක්. සුදුසු භූමියක් අනාථපිණ්ඩික සිටුතුමා විහාරය හදන්න හොයනවා. එහෙම හොයනකොට පන්සලක් හදන්න හැමතැනකම බෑනේ. එහෙම හොයනකොට තමයි දැක්කේ එදා ඉඳපු ජේතනම් කුමාරයාට තිබුණු මේ ඊටාම අගනා ඉඩම. අනාථපිණ්ඩික සිටුතුමා මේ ඉඩම ඉල්ලුව භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විහාරය හදන්න. හැබැයි මේ ඉඩම හුඟක් වටින ඉඩමක්. හොඳ මේකනේ. ඉතින් ජේතනම් කුමාරයාට දෙන්න බෑ. නොදි බෑ. ඒ නිසා ජේතනම් කුමාරයා ඉඩම නැති කරගන්නෙත් නැතිව සිටුවරය නැති කරගන්නෙත් නැතිව උපක්‍රමයක් යෙදුවා දුන්නත් ගන්න බැරි වෙන්න. මොකද්ද කිව්වේ? තෙන්නම් සිටුතුමනි මෙම භූමිය පුරාම රන් කහවණු ඇතිරුවොත් එවන් මුදලකට දෙන්නම් කිව්වා. හිතුවේ කරන්නේ නැති වෙයි කියලා. නමුත් ඒවැය වන ධනයට වඩා ශ්‍රද්ධා ධනය අනාථ පින්ඩික මහසිටුතුමා ළඟ පින්නතුනේ රැස් වෙලා තිබුණා. බලන්නකො සුන්දරිය මරලා විහාර භූමියේ සංගවපු වෙලාවෙත් අනාථ පින්ඩික සිටුතුමා මගහැරියේ ලෝකෙ හැටි එහෙම තමයි. ඇති නැති චෝදනා බුදුරජාණන් වහන්සේට වේවා සරියුත් මුගලන් ආදී උතුමන් වහන්සේලාට වේවා මේ ධර්මයේ දේශනා කරන මට වේවා කළොත් මං ගැන ටිකක් දැනගෙන වැඩියෙන් පැහැදිච්ච අය පැහැදුනට වඩා වේගෙන් මාව මග දාලා යනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි දිගු කාලයක් සිහි නුවණින් මාව තීරුම් ගත්තු ඇත්තෝ එදාටත් අපි ළඟ ඉන්නවා. සුන්දරිය මරපු තැන පින්නතුනේ මුළු ගමේම මිනිස්සු මොන තරම් කතන්දර කිව්වද? එළියට බහින්න බැරි වුණා. මහලොකුවට කිව්වට ඔන්න බුදුහාමුදුරුවන්ගේ වැඩ සරුවක්ඥ සරුවක්ඥ කියලා කිව්වට ඕක තමයි වැඩේ. කොහොමයි? පාත්‍ර හිස් කන් පිරෙන්න පින්නතුනේ බැනුයි. දානයක් නැහැ. දානයක් නැහැ. මොන තරම් අර්බුදයකට මූණ දෙන්නේ නැද්ද ආනන්දහාමුදුරුව අහනවා ස්වාමීනි අපි වෙන කොහෙට හරි වඩිමු. පින්නතුනේ සියල්ලෝම දන්නෝදී නැවැත්තුවත් අන්තිමේදී විශාඛාවත් අනාථපිණ්ඩික සිටුතුමත් පින්නතුනේ තථාගතයන් වහන්සේවත් සංගරුවනවත් අනිකලේ නැහැ. ඒ උන්වහන්සේලා දන්න හින්දා විතරක් නෙවෙයි උන්වහන්සේලා දැක්ක නිසා ඇස් දෙකෙන් නෙවෙයි උන්වහන්සේලා නුවණින්ම දැක්ක අය තමයි ඉතින් අනාථ පින්ඩික සිටුතුමා ඒ තරම් ශ්‍රද්ධාවන්තයි දැන් පින්නතුනේ විහාරය හදන්න අර මුළු භූමිය පුරාම රන් කහවණු වතුරලා පින්නතුනේ ඒවන් මුදලකට ගත්තේ පස්සේ නම් පින්නතුනේ ශ්‍රද්ධාවෙන් ජේත කුමාරයා දායක වෙන්න ආවා නමුත් 제ත කුමාරයා ඉල්ලීමක් කළා ඔය හදන විහාරෙට මගේ නමින් නම දාන්න පුළුවන්ද කියලා. මෙහෙම එකක් අපිට වුණා නම් මොකක් වෙයිද? කෝටි 54කට ඉඩ කෝටි 54ක් වියදම් කළා විහාර වෙනුවෙන් හදන්නත් එක්ක. මේ ඉඩම නිකන් දීලාද නම දාන්න ඉල්ලන්නේ. ඉඩම නිකන් දීලා නෙමෙයි. භූමිය වැහෙන්න රන් කහවණු වතුරලා එවන් මුදලකට ඉඩම දීපු කෙනා දැන් ඉල්ලනවා හදන විහාරෙට එයාගේ නමින් නමක් දාන්න කියලා. මේ අපිට හිතන්න ඕන තැන් පින්නතුනේ. මේ සූත්‍ර ඇතුලේ අපි ස්පර්ශ නොකරන තැන්. නමුත් ඒවයින් තමයි අපි ජීවිතවලට එළිය ගන්න බොහොම පහසු. පින්නතුනේ අද නම් කොතනින් මේක කෙලවර වෙයිද කියන්න බෑ. සමහර වෙලාවකදී විහාරය හදන එක එහෙනම් තාමත් මුල් ගල තියපු එක විතරයි. එහෙම වෙන්නත් පුළුවන්. මොකද තාම නම දාන එක ගැන විශේෂයෙන් අපේ රටේ එහෙම වෙන්න පුළුවන්. පින්වත්නි නමුත් අනාථපිණ්ඩික සිටුතුමට ඒ වෙලාවේ ඕන වුණේ නම නෙවෙයි පින. අනාථපිණ්ඩික සිටුතුමට ඒ වෙලාවේ වුණේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විය යුත්ත. ඒ නිසා අදටත් ඒ විහාරයේ තියෙන්නේ කෝටි 54ක් වියදම් කරපු අනාථපිණ්ඩික සිටුතුමගේ නමින් නෙමෙයි. අදටත් ඒ විහාරයේ ජේතවනාරාමේ මිසක අනාථපිණ්ඩිකාරාමේ නෙමෙයි. බලන්නකො පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මහ ගුණ සැබෑම ශ්‍රාවක භාවයට සැබෑ උපාසක භාවයට පත්වෙච්ච සත්පුරුෂයන්ගේ නිර්වුල් නිදොස් මාවත තථාගත බුදුරජාණන් වහන්සේ සමේ වැඩ සිටියේ මේ කියන විහාරයේ ජේතවනාරාමයේ. උන්වහන්සේගේ වැඩිම වස් කාලයක් ගත වුණෙත් මේ ජේතවනාරාමයේමයි. පින්වත්නි, ජේතවනාරාමයේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ පිරිවරාගෙන හැබැයි ඒ වෙනකොට අනාථ පින්ඩික සිටුතුමා පින්නතුනේ මරණයටපත් වෙලා දිව්‍ය පුත්‍රයෙක් හැටියට ඉන්නවා දෙව්ලොව අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා. අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා. අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා දෙව්ලොව ඉඳලා විමසලා බලනවා මම manuss ලෝකෙදි කරපු පින්. හිතන්න බලන්න. ඒ දිව්‍ය පුත්‍රයා ඔබ නම් ඔබට උපදින ප්‍රීතිය කොහොමද? අපි අද කරපුවම පින්කම් අද අපිට අතීතේ මෙනෙහි කළාම අපිට දකින්න පුළුවන් කරපු පින්කම් විතරයි. පුණ්‍ය විපාක අපි තාම දැකලා නැහැ. කරපු පින්කමෙන් අපි සතුටු වෙන්නේ. නමුත් දැන් දිව්‍ය පුත්‍රයෙක් හැටියට විමසලා බලනකොට සතුට උපද්දවන්නේ ප්‍රීතිය උපද්දවන්නේ පින්කම දැකලා විතරක් නෙවෙයි. එහෙනම් මම මේ පින්කමෙන් මේ විපාකේ ලැබුවා කියලා කුසල විපාකයක් දැකලායි පින්නතුනේ සතුට උපදින්නේ. එතකොට ඒ සතුට කොහොම එකක් වෙන්න ඕනේද? අපි පිනට පුණ්‍ය විපාක තියෙනවා කියලා ඇදහිීමකින් නෙමේ කරන්නේ. ඒ ඇදහිීමෙන් කරනකොට ඒ කර්මයෙන් අපි මේ තරම් සතුටු වෙනවා ඇදහිීමෙන් අපි දකින දේ තමා විඳලම සතුටු වෙනකොට කොහොමද? මම මේ සැපේ විඳින්නේ එදා කළ අසවල් පින්කම නිසා කියලා පේනකොට ඒ දිව්‍ය පුත්‍රයා කොහොම සතුටු වෙනවද? අන්න ඒ නිසා තමයි පින්නතුනේ ඇවිල්ලා ජේතවනාරාමේදී කියන්නේ ඉදං හිතං ජේතවනං ඉති සංඝ නිසේවිතං. ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනී මම ස්වාමීනි ධර්ම රාජයන් වහන්සේ ඔබ වහන්සේ මහ සංගරුවන පිරිවරාගෙන මේ විහාරේ වැඩ ඉන්නවා දකිනකොට ස්වාමීනි මට පුදුම ප්‍රීතියක් උපදින්න කිව්වා. පුදුම ප්‍රීතියක් උපදින්න කිව්වා. දෙව්ලොව ඉඳලා සතුටු වෙවි බලාගෙන ඉන්නවා. තමන් හදපු විහාරේ ධර්ම රාජයන් වහන්සේ වැඩ ඉන්න හැටි. තමන් හදපු විහාරයේ සැරියුත් මුගලන් ආදී උත්තමයන් වහන්සේලා වැඩ හිඳින හැටි. භාග්‍යවතුන් වහන්සේට නොඑක් අභියෝග කරගෙන එන අය බුදුරජාණන් වහන්සේගෙන් දහම් කරුණු අහලා දිවි හිමියෙන් සරණ යනවා කියලා වැඳ වැටෙන හැටි දිව්‍ය පුත්‍රයා දකිනවා. කොහොම ප්‍රීතියක් උපදිනවද? පින්වත්නි අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන හොඳට පින්වත්නි අපි කරන්නා වූ කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව අද අපි සතුටු වෙන්නේ කර්මයේ දැකලා දිනක් අපිට එනවා විපාකයේ දැකලා සතුටු වෙන්න. එතෙක් අදහා ගැනීමෙන්ම කර්මඵලය අපි ධර්මයේ පිටන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒකං සමයම් භගවා සාවත්තියන් විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තවත් කාරණයක්. ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වනේ 제තවනාරාමේ කියලා නම දැම්මේ අනාථපිණ්ඩික සිටුතුමා කියලා. ඒ කියන්නේ හදපු කෙනාගේ නම නෙවෙයි තියෙන්නේ. නමුත් වෙන කෙනෙක්ගේ නමක් දාලා විහාරයේ නම් කළාට කළ යුත්ත කල යුතු විදිහටම කරපු සත්පුරුෂයාගේ නම මේ තුන් පිටකයේ මකන්න බැරි විදිහට අදත් ලියවිලා තියෙනවා. අදටත් හැම සූත්‍රයක් සූත්‍රයක් ගානේ සාක්ෂි දෙනවා. ඕක ජේතවනාරාමේ වුණාට අනාථ පින්ඩිකස්සාරාමේ ඕක අනාථ පින්ඩිකගේ කියලා. ඒ නිසා අපි අපේ නම් ලියන්න ඕන නැහැ. ලිය වෙන්න අරින්න ඕනේ. ඒ ප්‍රතිපදාව ලස්සනයි. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට අතකෝ ආයස්මා මහා චුන්දෝ සායන්න සමයං පටිසල්ලානා බුද්ධිතෝ යේන භගවාතේන උපසංකමී උන්වහන්සේ සවැත්වර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ආයුෂ්මත් මහා චුන්දහාමුදුරු ආයුෂ්මත් මහා චුන්දහාමුදුරු සායන්න සමයං සායන්න සමයං කියන්නේ පින්වත්නි ඉස්සෙල්ලා අපි වටහා ගන්න ඕන මේ මහා චුන්ද හාමුදුරුව කවුද කියලා. මෙතන මහා චුන්ද හාමුදුරුව කියලා කියන්නේ පින්වත්නි දේශනාවේ කියනවා ඊ타ම දුෂ්කරව අරහත් ඵලයේ සාක්ෂාත් කරගත් උතුමෙන් වහන්සේලම දුෂ්කරව. උන්වහන්සේ හඳුන්වලා තියෙනවා චුන්ද සාමණේරයන් වහන්සේ කියලා. ඒ සාමණේරයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ උන්වහන්සේ සාමණේර නිසාම නෙමෙයි. චුන්දෝ සමනුද්දේශෝ කියලා දේශනාවේ කියනවා. එහෙම කියන්න හේතුව අතීතයේ ව්‍යවහාර වෙච්ච නාමයම පින්නතුනේ උන්වහන්සේ මහතිරුන් වහන්සේ නම බවට පත් වුණාට පස්සෙත් ව්‍යවහාර වෙලා තියෙනවා. අද වගේමයි. දැන් අද සමහර විහාරවල පොඩි ස්වාමින් වහන්සේලාට පොඩි හාමුදුරුවෝ කියපුවම උන්වහන්සේ ඒ විහාරේ භාරකාරත්වයට පත් වුණොත් පොඩි හාමුදුරුවෝ කියනවා. ඒ අර ව්‍යවහාරය. ඒක අගෞරවයේ පිණිසක් නෙවෙයි. ඒ ව්‍යවහාරය ඇතුලේ ලොකු ලෙන්ගතු භාවයකුත් තියෙනවා. ඒ ව්‍යවහාරය ඇතුලේ පුදුම විදිහේ සෙනෙහසකුත් ආදරේකුත් තියෙනවා. නමුත් අර පෙර ව්‍යවහාරයේ තියෙන්නේ. අන්න ඒ වගේ හැදින්වෙච්ච ස්වාමින් වහන්සේ නමක් තමයි මේ චුන්දහාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ සායන්න සමයන් කියලා කියන්නේ සැඳෑ සමයේ පින්වත්නි පටිසල්ලානා වුට්ටිතෝ. තවත් තැනක මේ චුන්දහාමුදුරුවෝ ගැන සඳහන් වෙනවා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂින ශ්‍රාවක වූ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයේ ලැබූ මහ පොළව තරම් ගුණ දරාගෙන වැඩ ඉඳපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාල සහෝදරයෙක් කියලා චුන්දහාමුදුරුවෝ. එතකොට මේ චුන්දහාමුදුරුවෝ පින්වත්නි සන්ධ්‍යා සමයේ පින්වත්නි පටිසල්ලානා වුට්ඨිතෝ. පටිසල්ලානා වුට්ඨිතෝ කියන්නේ සමාපත්තියකට සමවදිමින් වැඩ ඉඳලා ඒ සමාපත්තියෙන් නැගිට්ටා. පින්වත්නි සමාපත්තීන්ට සමවදින්නේ ඇයි? සමාපත්තීන්ට සමවදිමින් කරන්නේ උන්වහන්සේලා ලත් විමුක්ති සෝය විඳිනවා පිටතට. ගොවියෙක් තමන් උපදවාගත්තු අස්වැන්නෙන් වේලක් කාලා සතුට වෙනවා වගේ. ඒක මේකට සමාන කරන්න පුළුවන් කියන එක නෙමෙයි. නමුත් මේක උපමාවක් විතරයි. තමන්ගෙම දෑත දෙකේ වෙරවීරියෙන් උපදවගත්තු දෙයකින් තමන්ම යමක් භුක්ති විඳිනකොට සතුටක් තියනවද නැද්ද? සතුටක් තියෙනවා. ඒ සතුට වැඩි වින්ද දුක වැඩි වෙන්න වැඩි වෙන්න. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙන්න වැඩි වෙන්න ඊළඟට විඳින්න තියෙන දුකත් විඳින්න තියෙන දුකත් වැඩි. දැන් අපි hina වුණොත් අඬන්න වෙනවා කියන්නේ ඕකින්ද? වෙන කාරණයක් නෙවෙයි. hina නොවි හිටියෝ. hina නොවි කියන්නේ මෙතන කියන්නේ උද්දාම නොවි හිටියෝ. අඬන්න ඕනේ නැහැනේ යමෙක් වැඩියෙන් hina වෙනවා කියලා කියන්නේ එයා වැඩියෙන් ආස්වාද විඳිනවා කියන එකයි. ආස්වාද වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් ඇලිලා ඇලිලා ඇලිලා විඳින්න විඳින්න ඒ ආස්වාද උපද්දවපු ඒවම ඊළඟට උපද්දවන්නේ මොනවද? ආදීනව. අන්න එතකොට තමයි අඬන්න වෙනවා කියන්නේ. නේද? ඒකයි ඔය කියන්නේ hina වුණොත් අඬන්න වෙනවා කියලා. එතකොට පින්වත්නි දැන් සමාපත්තීන්ට සමවදින්නේ උන්වහන්සේලාලත් විමුක්ති සුවය විඳිනවා. දැන් අපි භාවනාව ආරම්භන්නේ රහත් වෙන්න, නිවන් දකින්න. නිවන් දැකපු උත්තමයන් වහන්සේලා භාවනාව කරන්නේ නිවන විඳින්න. නිවන විඳින්න පින්නවා. එතකොට අපි නිවන් දකින්න භාවනා කරනකොට ඒ භාවනා ප්‍රතිපදාව තුල පින්නතුනේ ලොකු දුෂ්කරතා තියෙනවා. නමුත් නිවන විඳිනකොට මොහොතකින් පින්නතුනේ සමාධිය උපදිනවා. එහෙමත් නැතිනම් මොහොතකින් පින්නතුනේ සමාපත්තියට සමවදිනවා. ඒ ප්‍රතිපදාව දුෂ්කර නෑ. මොකද නීවරණ ධර්මාදී නීවරණ ධර්මාදීන් අවුරන්නේ මාවත. පැහැදිලිද? එතකොට චුන්ද හාමුදුරුව පින්නතුනේ සැඳෑ සමයේ ඒ විදිහට සමාපත්තියෙන් නැගිටලා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිමුවට ගියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා දේශනාවේ කියනවා පින්නතුනේ චුන්දහාමුදුරෝ දසඟිලි තමන් වහන්සේගේ දෑතේ දසඟිලි දසඟිලි වල නිය සමව පිහිටන පරිද්දෙන් බැබෙලෙන නිය පිහිටවාගෙන වැඳා කියනවා. කියන්නේ දෑතේ එකතු කරගත්තා කියනවා පින්නතුනේ නෙළුම් පොහට්ටුවක් වගේ නිය සමව පිහිටන්න එක් එක් ඇඟිලි වල නිය සමව පිහිටගන්න කියන්නේ දෑතම එක හා සමානවම එකතු කරගත්තා කියනවා. එහෙමයි භාග්‍යතුන් වහන්සේට වැඳේ. ඒ වන්දනා කරනකොට මතක තියාගන්න ඕන අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන වන්දනාව හුදෙක් වෙන්න ඕන දෙයක් කියලා හිතන්න හොඳ නෑ. කල යුතුයක් කියලා හිතන්න ඕනේ. වෙන්න ඕන දෙයක් කියලා හිතන්න නරකයි. ඒක අපි කර යුතු දෙයක් කියලා හිතන්න ඕනේ. ඇතැම් විටකදී අපි වෙනුවෙන් දීපංකර පාදමූලෙදි තමන්ගේ නිවන අතහැරපු තැන ඉඳලා තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් මොනතරම් දුෂ්කර දේ කළාද? මොනතරම් දුෂ්කර දේ කළාද? දන් දීපු දීමනාවම පින්නතුනේ මහ පොළොවට වඩා එඟමස කියනවා අහසේ තරුවලට වඩා නේත්‍ර දන් දුන්නා කියනවා සාගර දියට වඩා ලේ ධාරාව දන් දුන්නා කියනවා රට රාජ්‍ය දන් දීපු වාර හිස කඳින් වෙන් කරලා දීපු වාර වෙස්සන්තර ජාතකයේදී පින්නතුනේ දරු දෙදෙනා දන් දුන්නම අප මහ බෝධිසත්වයන් වහන්සේගේ දෙනෙතින් වැටුනේ කඳුළු නෙවෙයි කියනවා පින්නතුනේ වැටුනේ ලේ කියනවා. එදානම් යශෝදරාව මහ බෝධිසත්වයන් වහන්සේට දුක් කිව්වා. යශෝදරාව පින්නතුනේ සිහි නැතිව වැටුණා. සිහි නැතිව වැටිච්ච වාරේ යශෝදරාවගේ හිස වෙස්සන්තර මහ නිරිඳුන්නේ කියන්නේ අප මහ බෝධිසත්වයන් වහන්සේ උකුලේ තියාගෙන ඉන්නකොට මහබෝධිසත්වයන් වහන්සේගේ දෙනෙතින් වැටුණු ලේ පින්වතුනේ යශෝදරාවගේ මුහුණ මැත්තේ වැටුනේ. ඒ ලේවලටයි යශෝදරාවට සිහියාවේ. පින්වතුනේ අපි වෙනුවෙන් ඒ තරම් තථාගතයන් වහන්සේ පරිත්‍යාග කරලා තියෙනවා. එහෙත් අද අපි දෑත එකතු කරලා වඳින්න කිව්වොත් එහෙම ටිකක් වෙලා යනකොට එක වැලමිටක් දණිය උඩ. ඒ කියන්නේ අපිට දෑත එකතු කරගෙන දෑත උස්සගෙන ඉන්න බෑ බුදුහාමුදුර වෙනුවෙන්. දණිහ උඩ එක වැලමිටක් තියාගෙන අපි හේතුවක් දෙනවා. හැබැයි උන්වහන්සේට අපි සංසාරේ උපකාර කළාද හේතු දුන්නද බාධා කළාද කියලා නම් ඒක අපිට හිතා ගන්න බෑ. නමුත් සංසාරේ බුදවරු මුණ ගෙහි ගෙහි මුණ ගෙහි ගෙහි දුර ආපු බවක් නම් හැඟෙනවා පින්නතුනේ. කොහොම වුණත් එතන ලොකු දෝෂයක් තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ තරම් පරිත්‍යාග අපි වෙනුවෙන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිහිල්ලා සුන්දහා මුදුරෝ මනා ගෞරවයෙන් වන්දනා කළා. ඒ වන්දනා කරපුවම පින්වතුනේ දේශනාවේ කියනවා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරන හැටි. කොහොමද උන්වහන්සේ ආශිර්වාද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරපුවම පින්වතුනේ උන්වහන්සේ කර්ණ සුඛ වදනින් ආශිර්වාද කරනවා කියනවා. කර්ණ සුඛ කියන්නේ කනට ඊටාම සුවදායක බුද්ධ වචනයෙන් ආශිර්වාද කරනවා කියනවා. මේ බුද්ධ වචනය පින්වතුනේ බ්‍රහ්මස්වර විහිදුවනවා. බ්‍රහ්මස්වරය කියන එක පින්වතුනේ අංග 8කින් යුක්තයි. ඒකයි කියන්නේ අෂ්ඨාංග සමුප්පේත බ්‍රහ්මස්වර විහිදුවනවා කියලා. මොනවද මේ අෂ්ඨාංග? බුදුරජාණන් වහන්සේගේ වදන්වල තියෙන බුදුරජාණන් වහන්සේගේ වචනවල තිබෙන්නා වූ දේශනා විලාසයේ තිබෙන්නා වූ අෂ්ඨාංග තමයි පින්වත්නි මේ දේශනා කරන්නේ. මොනවද? පළවෙනිම එක තමයි පින්වතුනේ විස්සට්ඨිතා. විස්සට්ඨිතා කියලා කියන්නේ උන්වහන්සේගේ නාදයේ පහසුවෙන් නිදුකින් නික්මෙනවා පින්වතුනේ. දැන් අපි නම් යමක් කිව්වම සමහර විටකදී අපිට ආයාසෙන් සවන්පත් යොමණ්ඩ වෙනවා ඒ කියපු එක මොකද්ද කියලා හඳුනගන්න. සමහර විටකදී යමක් අපිට යමෙක් කිව්වට පස්සේ කියලා පොඩ්ඩක් කල්පනා කළාට පස්සේ තමයි ආ මේ කිව්වේ මේක කියලා කියපු කාරණේ निराවුල්ව අපිට වචනේ හැඟෙන්නේ. ඒ කියන්නේ යම් තැන්වල වචනේ මුල ඇතමුන්ගේ ප්‍රකාශ වෙන්නේ සමහර වචන කියනවා මුල ප්‍රකාශ වෙන්නේ හරියට. ඒ ඇයි? වදන් නිදුකින් නිකුත් වෙන්නේ තථාගතයන් වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචනේ ස්වභාවය තමයි විස්සක්තිතා මනාකොට නික්මෙන ස්වර තියෙනවා. මනාකොට නික්මෙන ස්වර තියෙනවා. බදන් බොහෝම නිර්වුල්ව මනාව බුදු මුවින් නික්මෙනවා. ඒ නික්මෙන හැම වදනක්ම පින්නතුනේ මේ අනන්ත ලෝක සත්වයාගේ කල්ප කෝටි ගණන් සංසාර දුක් අහෝසි කළා. ඒ නිසා උන්වහන්සේට කියනවා වදතං පවර කියලා. උන්වහන්සේ කතා කරන්න උන් අතර අග්‍රයි. ඒ අග්‍ර වුණේ මහා ගොඩක් කතා කළ නිසා නෙමෙයි. කතා කරන්න උන් අතර අග්‍රයි කියලා කිව්වම අපිට එකපාරම හිතෙන්නේ එහෙනම් අනික් ඔක්කොටම වඩා වැඩියෙන්ම ඉක්මනට කතා කරන්න පුළුවන් එයාට වෙන්නද කියලා. නෑ. කතා කරන්න උන් අතර උන්වහන්සේ අග්‍ර වුණේ හුඟා කතා කරලා නෙමෙයි. උන්වහන්සේ දේශනා කළේ tikai. ඒ ටික මුළු මනින්ම කේවල පරිසුද්ධයි. මුළු මනින්ම පාරිශුද්ධයි. අපි යම් කතාවක් කළොත් එහෙම දැන් මේ දේශනාව කියන්නකෝ මේ දේශනාව මම කළාට පස්සේ පින්නොතනේ මේ දේශනාව එඩිට් කරනකොට සමහර දේවල් සමහර වචන අයින් කරන්න පුළුවන් නේද? තථාගතයන් වහන්සේගේ ස්වභාවය තමයි බුද්ධ භාෂිත ශ්‍රී මුක බුද්ධ වචනයේ කිසිම වදනක් ඉවත් කරන්න බෑ. කේවල පරිසුද්ධයි කියන්නේ ඒකයි. මුළු මනින්ම පාරිශුද්ධයි. කේවල පරිපූර්ණයි. මුළු මනින්ම පරිපූර්ණයි. උන්වහන්සේගේ සෑම ශ්‍රීමුක බුද්ධ වචනයක්ම අර්ථ සහිතයි. දේශනාවේ කියනවා බුදු මුවින් වදාළ එක අක්ෂරයක් කියලා කියන්නේ සියලු කෙලෙසුන් නසපු මහරහතන් වහන්සේ නමක් වගේ කියනවා. මේ බුද්ධ වචනේ හැටි ඒ නිසයි උන්වහන්සේ වදතං පවර හෙවත් කතා කරන්න උන් අතර අග්‍ර වෙන්නේ. නැතිව තොර තෝංචියක් නැති බලබිලි කතාවෙන් හින්දා නෙමෙයි. පින්නතුනේ ඉදිරියේදී අපි තරඟයක් ලැබුවොත් එහෙම අලුත් අවුරුදු කාලෙවත් වැඩියෙන්ම හොඳටම කතා කරන්නේ කවුද කියලා. එහෙම තරඟත් එයි ඉස්සරහට. හොඳටම කතා කරන්නේ කවුද කියලා බැලුවොත් එහෙම කතා කරන වචනවල මෘදුභාවය විනිශ්චය කරයිද අර්ථ සහිත භාවයේ විනිශ්චය කරයිද නැත්නම් ඒ වචනවල නිර්වුල් උච්චාරණය විනිශ්චය කරයිද නැත්නම් පින්වතුනේ අඩුම වෙලාවක් ඇතුලේ වැඩියෙන්ම කියපු වචන ගාන ගණන් කරයිද අද ලෝකේ නම් කෙරෙන්නේ අඩුම වෙලාවක් ඇතුලේ කියපු වචන ගාන ගණන් කරන එක ඒක තමයි පින්වතුනේ කෙලෙස් සහිතයන්ගේ පාරේ කෙලෙස් රහිත මාවත හොයාගෙන යන උත්මයන්ගේ පාරේ වෙනස උන්වහන්සේලා නිහඬ බවට කැමති අපි නිහඬ බව බිඳින්න කැමති උන්වහන්සේලා නිහඬ නැතිභාවය නිහඬකම බිඳින එක රුචි නෑ අපිට නිහඬකම රුචි නෑ උච්චර වෙනස්ද පින්වත් මේ පාරවල් අපි තනි කියන තැනම නේද උන්වහන්සේලාගේ හුදකලාව කියලා කියන්නේ අපි කැමැතිම නැති නිහඬකම සමහර විටකදී උන්වහන්සේට ආර්ය තුන්හි භාවයක් කියනවා එතන තමයි නිවන තියෙන්නේ මේවා හොඳට අඳුර ගන්න ඕන පින්නත්. හොඳට අඳුර ගන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වදන්වල තියෙන ඊළඟ ගුණය තමයි පින්වතුනේ විඤ්ඤය්‍යතා. විඤ්ඤය්‍යතා කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කරන වදන එහි අදහස ඕනම කෙනෙකුට පහසුවෙන් තේරෙනවා. පහසුවෙන් තේරෙනවා. ඒ පහසුවෙන් තේරෙන නිසාමනේ පින්නතුනේ තත්කාලීන සමාජයේ කිසිම අධ්‍යාපනයක් නොලබපු අය පවා පින්නතුනේ උන්වහන්සේගේ වදන සුවසේම අවබෝධ කරගන්නේ. අදහස් බොහොම පහසුවෙන් අවබෝධ වෙනවා පින්නතුනේ. අනික් කාරණය එවන් බුද්ධ වචනයක් සවනට වැටෙන්නේ සසරේ මහ පිං කන්දක් එකතු කරගෙන ආපු කෙනෙක්නේ. ඒ නිසා එයාගේ මහ කුසලස්කන්ධයක් එයාගේ සසරේ පූර්ණේ කරපු ගුණ සමුදායත් මේ වදන් මාලාවේ පිහිට ලබන්න පින්නතුනේ ආධාරයිද නැද්ද? ආධාරයි. මේ විස්සට්ඨිතා මේ කියන විඤ්ඤයතා කියන මේ හැම ලක්ෂණයක්ම තියෙන වදන් ටික මනේ පින්නතුනේ දේවදත්ත හාමුදුරුවන්ගේ සවනටත් වැටුනේ මේ වදන් ටික මනේ පින්නතුනේ සුප්‍රබුද්ධ මහරජුරුවන්ටත් අහන්න ලැබෙන්න ඇත්තේ. ඉවන් වූ පහසුවෙන් අවබෝධ කරගත හැකි නිර්වුල්ව නිකුත් වෙන එවන් පින්වතුනේ අෂ්ඨාංග සමුප්පේත බ්‍රහ්මස්වරයෙන් වදාරන ධර්මයකිමුත් පිහිට ලබා ගන්න බැරුව නිරේට වැටෙනවා නම් ඒක කොහොම දෙයක්ද කියලා අපිට පින්වතුනි හිතන්න පුළුවන්ද? කොයි තරම් අලාභයක්ද ඒක? ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන වදන්වල ඊළඟ ලක්ෂණය තමයි පහසුවෙන් අවබෝධ වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි පින්වත්නි මඤ්ජුතා. මඤ්ජුතා කියලා කියන්නේ මිහිරි. කුරවීකනාදයක් වගේ කියනවා. තාම මිහිරි හඬක්. අතිශය මිහිරි. මේ හැම එකක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර එකතු කරපු පාරමී ගුණ බලයයි. මතක තියාගන්න මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ ආදී පවා මේවා ඉබේ පහළ වුණා නෙමෙයි. සසරේ කර කුසල සම්භාරයෙන් පහළ වෙච්ච දේවල්. දැන් උදාහරණයකට උන්වහන්සේගේ සිරිපා සමයි. දැන් අපි නම් පය තැබුවොත් එහෙම සමහර විටකදී දෙපය වතුර පිට පය තබලා ඒ පය අරගෙන බලපුවාම යටිපතුලේ කොටසයි බිම ගෑවිලා තියෙන්නේ. බොහෝම තීරුවක් වගේ කොටසක් බිම ගෑවිලා බිම පිහිටලා ඉතුරු ටික පිහිටලා පිහිටලා නැහැ. ඒකේ තියෙනවා යම් අවිනිශ්චිතභාවයක්. කොතන අවිනිශ්චිතභාවයද මේ පේන්නේ? සසරේ කුසල ධර්මයන්ගේ අවිනිශ්චිතභාවය. තථාගතයන් වහන්සේගේ සිරිපා බොහොම සමව පොළොවේ පිහිටනවා. සංසාරේ කුසලේහි පිහිටපු නිසා තමයි පින්නතුනේ සමව මහ පොළොවේ සිරිපා පිහිටනවා කියන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ උන්වහන්සේ ඒ ලකුණු උපදවාගත්තේ පින්නතුනේ සසර පිරූ පාරමී බලයෙන්මයි. ඊළඟට පින්නතුනේ කාරණේ කියනවා ගුණය සවනීයතා සවනීයතා කියලා කියන්නේ සවනට බොහෝම සුවයක් ගෙනල්ලා දෙනවා ඒ වදන්. සවනට බොහොම සුවයක් ගෙනල්ලා දෙනවා වදන්. පින්වතුනි මේ ධර්ම දේශනාවක් උනත් පින්වතුනේ ඔබ අහන්නේ ඔබේ සවනට සැපයක් තියෙන නිසාද නැද්ද? සැපයක් තියෙන නිසා. නමුත් ඔබේ සවනට වැටෙන්නේ බුද්ධ වචනය මිසක පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ හඬ නෙමෙයි. බුදු වදනයි. මගේ හඬින්. එතකොට මේ නිර්මල බුදු වදන භාග්‍යවතුන් වහන්සේගේ මේ හඬින්ම සවනට වැටෙනකොට පින්නුතුනේ මොනතරම්නම් සවනට සැපයක් ලැබෙනවද? මොනතරම් සැපයක් ලැබෙනවද? අන්න ඒ නිසා තමයි සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න එනවා. දැන් ආපුවම ඒ අය එන්නේ නම් මග දිගට මහා ලොකු කතා කියාගෙන. සමහර අය එනකොට එන්නේ අද බලාගත් හැකි ශ්‍රමණ බවත් ගෞතමයන්ට වෙන වැඩේ. එළුවේ ක්‍රැවුලෙන් අල්ලලා පෙරලනවා වගේ මං අද වාදෙන් පෙරලනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ව කී කී තමයි ඉන්නේ. මොකද මේ ඔක්කොම එදා වැඩ බැරි මිනිස්සු නෙවෙයි. එදා සමාජයේ මහා ප්‍රඥයෝ කියලා පිළිගත්තු අය. හරියට මහ ඇතෙක් විලකට පැනලා මේ විල කලඹනවා වගේ මං අද වාදයෙන් ශ්‍රමණ බවත් ගෞතමයව කලඹනවා කියලා තමයි එන්නේ. හරියට රාපෙරණ මිනිස්සෙක් රාපෙරන්න ගන්න ගොටුව දියේ දාලා හොල්ල හොල්ල හොදනවා වගේ. මං අද ශ්‍රමණ බවත් ගෞතමයන්ව වාදෙන් ඒ විදිහට විඩාවටපත් කරනවා කිය කී තමයි එන්නේ. තථාගතයන් වහන්සේ අවබෝධයෙන් සරණ ගියපු අය හිතන්නේ නැති ඕවා ඉතින් කොහි වෙන වැඩද? නමුත් තථාගතයන් වහන්සේට ප්‍රතිපක්ෂ විඳපු අයත් නොහිටියා නෙමෙයි. ඒ අය හිතන්නේ නැති අද බලාගත්තේ කිවෙන වැඩේ. හැම වාරයකම තථාගතයන් වහන්සේ පරදින හැටි පිරිසක් බලන්නත් එකතු වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදේ බලන්න ඊට වඩා වැඩි පිරිසකුත් එකතු වෙලා තියෙනවා. නමුත් පින්නතුනේ ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනකොට බුදුරජාණන් වහන්සේ ඒ අය ආපු අදහස් උදහස් හැම එකක්ම පින්නතුනේ හොඳට දන්නවා. උන්වහන්සේ අන් ඇත්තන්ගේ සිත් හසර තමන්ගේ සිතෙන් විනිවිද දකිනවා. ඒ විතරකුත් නෙවෙයි උන්වහන්සේට තිබුණනේ පර සත්තානම් පර පුද්ගලානම් නානාදි මුක්තිකතං යථා භූතං පජානාති දස බල ඥාන වලින් එකක් අන්නේ සත්වයන්ගේ අන්නේ පුද්ගලයන්ගේ සියලු අදහස් උදහස් උත්තමාදහස් වේවා හීනාදහස් වේවා මොනාදහස් වුණත් පින්නතුනේ මේ හැම අදහසක්ම පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් එතකොට මේ ආපු කෙනා මග දිගට කියාගෙන ආවේ මොනවා කරන්නද කියලා බුදුරජාණන් වහන්සේ නොදන්නව නෙවෙයි විහාරින් ඇතුල් වෙනකොටම ශ්‍රී හස්තේ දිගු කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආපු එක කොච්චර හොඳද එන්න මෙහෙන් වාඩි වෙන්න කියලා. දැන් මොන జగතටද අර දරදඩුකම තියාගෙන ඉන්න පුළුවන් මේ වචනේ ඉස්සරහා. දමනේ කියන්නේ ඕක නේද? දමනේ කියන්නේ ඕක. මතක තියාගන්න මේ දේශනාවලින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. සමහර තැන්වලදී අපි කෙනෙක්ව පාලනය කරනවා කියලා කියන්නේ ඔහුට විරුද්ධව ඉන්න එකම නොවෙන්න පුළුවන්. ඔහුට අනුගත වෙන එක වෙන්න පුළුවන්. ඒ තැන්වලදී අපි හරි අවබෝධයෙන් ඉන්න ඕනේ. අතිරේක කතාවක් ඔබට කියන්නම් වටින නිසා. ජපානයේ එක ස්වාමින් වහන්සේ නමක් හිටියලු. උන්වහන්සේ ඊටාම ප්‍රසිද්ධයි අන් අයව හික්මවන්න. ඕනම දඩබ්බර මිනිස්සේ මොහොතකින් හික්මවනවා. ඒ නිසා මේ හාමුදුරුවන්ට මහා ගරු සත්කාර සම්මාන ලැබෙන්න පටන් ගත්තා. එක ස්වාමින් වහන්සේ නමකට හිතුණා මේ හාමුදුරුවන්ගේ මේ ප්‍රසිද්ධිය කීර්තිය නැති කරන්න ඕනේ කියලා. ඒකට කරන්න තියෙන එක දෙයයි වෙන කවුරුවත් යවලා බෑ. මමම ගිහිල්ලා කීකරු නොවි පෙන්වන්න ඕනේ. ඕනම කෙනෙක් හික්මවනවා කියලානේ කියන්නේ. මම හික්මෙන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම කියලා හිතා මතාම හිතුවක්කාර වෙලා පින්නතුනේ අර හාමුදුරුවෝ ළඟට වැඩියා. උන්වහන්සේ ළඟට ගියාට පස්සේ උන්වහන්සේ විහාරයේ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ ගියාට ගිහිල්ලා කතා කරනවා. ඔබ වහන්සේ හරි ප්‍රසිද්ධයි නේද? අනෙක් හැම කෙනෙක්ම බොහොම හොඳට හික්මවනවා කියලා. ඔව් එහෙම තමයි. ඕනම කෙනෙක්ව හික්මවන්න দমনය කරන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි එහෙනම් ඔබ වහන්සේ මාව দমনය කරන්න කිව්වා. මාව හික්මවන්න කිව්වා. දැන් මේ හිතා මතාමනේ එහෙම අය හික්මවන එක අමාරුද නැද්ද? පින්නත් නේ අමාරුයි. මොකද හිතාමතාම දඩබ්බර වෙච්ච අයනේ. අර හාමුදුරුව කිව්වා හොඳයි. කොයික කරන්නත් ওই පැත්තේ නෙවෙයි මෙහා පැත්තට ඇවිල්ලා වාඩි වෙන්නකෝ. ආ හොඳයි කියලා අර හාමුදුරුව වැඩම කරලා එහා පැත්තෙන් වාඩි වුණා. හය මොහොතක් කල්පනා කරලා උන්වහන්සේ වදාලා නෑ. ඔතන හරියන්නේ මේ දොර ඉස්සරහට වෙන්න වගේ වාඩි වෙන්න. ආ හොඳයි කියලා අර හාමුදුරුව ඇවිල්ලා එතනින් වාඩි වුණා. ඉතින් අර හාමුදුරුව ඇහුවලු ඉතින් අය ඔయిత වඩා හික්මීමක් මොකටද කියලා ඇහුවලු. මේ කියන කියන දේ මේ තරම් හොඳට කරනවා නම් අයි ඊටත් වඩා හික්මීමක් මොකටද? ඒකයි කිව්වේ. සමහර තැන්වල අපි කෙනෙක්ව හික්මවනවා দমনය කරනවා කියලා කියන්නේ මුලින්ම අපේ දේ කීමට වඩා සමහර විටකදී ඔහුගේ මතයට ඉඩ දීම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එහෙම දේවල් කළා. පින්වත්නි මේ කොයි කවුරු ආවා වුණත් මොන වාදෙට වුණත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසපුවාම තථාගතයන් වහන්සේ මහත් කරුණාවෙන් පිළිවදන් දෙනවා. ඒ කාරණය තේරෙන එක ඔහුට අපහසු වෙයි කියලා හිතෙනවා නම් තථාගතයන් වහන්සේ අර වාද කරලා පෙරලනවා කියලා ආපු කෙනාට උපමාවක් හරි දේශනා කරලා දහම් කාරණේ පෙන්නනවා. කොච්චර කරුණාවක්ද බලන්නකෝ. ඒ ටික ඔක්කොම ඉවර වෙනකන් හොඳට අහගෙන ඉන්න මේ පුද්ගලයා ඉවර වුණාට පස්සේ මොකද කියන්නේ හොඳට අහගෙන ඉන්නවා තේරුණා වගේ. ඉවර වුණාට පස්සේ කියනවා අනේ ස්වාමීනි මට තේරුන්නේ නෑනේ එතකොට බුදුරජාණන් වහන්සේ වෙනත් උපමාවක් අරගෙන නැවත වාරයක් විස්තර කරනවා. වෙනත් උපමාවකින්. ඒකත් හොඳට තේරුණා වගේ අහගෙන ඉන්නවා. ස්වාමීනි ඒක තේරුණෙත් නෑනේ. හොඳට පිටකේ කියවලා බලන්න. ඒව වුණ තරම් තියෙනවා. ඊළඟ වාරේ බුදුරජාණන් වහන්සේ අර උපමාවක් නැතුව ඒ උපමාවක් නැතුව වෙන උපමාවක් අරගෙන ආයෙත් පැහැදිලි කරනවා. මෙහෙම මෙහෙම 15 සැරේ 16 සැරේ විතර පින්නතුනේ බුදුරජාණන් වහන්සේ උපමා දක්වමින් දේශනා කරනවා. ඔන්න 15 සැරයක් 16 සැරයක් විතර විස්තර කළාට පස්සේ අර පුද්ගලයා මොකද කියන්නේ? සාදු සාදු ස්වාමීනි හරිම ආශ්චර්යයි දැන් ආයෙ වාද කරලා පෙරලන්න හරිම ආශ්චර්යයි ස්වාමීනි මට ඔබ වහන්සේ වදාළ පළවෙනි කාරණෙම තේරුණා. ස්වාමීනි ඔබ වහන්සේගෙන් මට ඇහුවට ඇති හිතෙන්නේ කිව්වා. ඔබ වහන්සේ දේශනා කරන එක නතර කරන්න මට දුකයි. මට ඇහුවට ඇති හිතෙන්නේ ස්වාමීනි. අන්න ඒ කුමක් නිසාද? අර්ථ සහිත භාවයේ සහ සවනීයතා. සවනට සැපයි. සවනට සැපයි. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ බින්දුතා බින්දුතා කියලා කියන්නේ වදන් අතර බිඳීමක් නෑ. ඔබ මම කියන වදන්වල ඒ වචන අතර සමහර වෙලාවකදී කැඩීම් බිඳීම් තියෙනවා. කොටසක් නොකියවි අරිනවා. නමුත් තථාගතයන් වහන්සේගේ වදනේ ස්වභාවය තමයි ඒ වදන් ඇතුළත බිඳීමක් නෑ පින්නතුනේ. බින්දුතා. ඊළඟ කාරණේ තමයි අවසාරිතා. අවසාරිතා කියලා කියන පින්වත්නි, ඊටාම පැහැදිලි. පටලැවිලි නෑ. එක දිගට ගලා බහින පින්වත්නි වදන් පෙරක්. හරිම නිර්වුල් පැහැදිලි භාවය. එක දිගට ගලා බහිනවා. එතනින් මෙතනින් නෙමෙයි. නිර්වුල්ව වදන් පෙළ ගලා බහිනවා. මේ ගලන්නේ නිවන නැමැති මහ සයුරට පින්නතුනේ අමා ගඟක් බුදුමුවින් ගලන්නේ. ඒ නිසානේ ආනන්ද හාමුදුරුව ප්‍රාර්ථනා කරන්නේ. ඒ ශ්‍රීමුක බුද්ධ වචන ගංගාව බොහෝ කල් ගලා බසීවා කියලා. පින්වතුනේ බොහෝම निराවුල්ව එක පෙළට ගලන වදන් පෙළක් භාග්‍යතුන් වහන්සේ තිබිලා තියෙනවා. ඒකයි කිව්වේ අවසාරිතා කියලා. ඊළඟට කියනවා ගම්බීරතා ගම්බීරයි. සමහර අය ඉන්නවා පින්නතුනේ වචන මිහිරි කරන්න ගිහපුවාම වචන ගැඹුරු නැති වෙනවා. ලාමක වචන වෙනවා. අපිට ඒව හමු වෙනවනේ. සමහර ඒවා වචන පැහැදිලි කරන්න කියපුවාම අවබෝධයේ පහසුව සඳහා කියපුවාම වචන හරීම ලාමක වචන පාවිච්චි වෙනවා. ඒවා ධර්ම පුස්තකවලත් මේක හරියට ඔය එක් එක් පරිවර්තනවල අපිට පේන්න තියෙන ගැටලුවක්. තේරෙන්න බණ පොත පරිවර්තනය කරපුවම වචන හරි ලාමකයි. තවත් තැන්වල පින්වතුනේ ගැඹුරු කරන්න ගියපුවාම මොනවත් තේරෙන්නේ අවබෝධ වෙන්නේ පහසුවෙන්. තථාගතයන් වහන්සේගේ වදන්වල ස්වභාවය පහසුවෙන් අවබෝධ වෙනවා, නිර්වුල්ව හඳ නැගෙනවා, ඊටාම මිහිරි මිහිරි වගේම ගැඹුරුයි. මිහිරි වගේම ගැඹුරුයි. ගම්බීරතා කිව්වේ ඒකයි. ගම්බීර වදන් තියෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි නින්නාදිතා භාග්‍යතුන් වහන්සේගේ බුදු මුවින් වදාරන දේශනාව බුද්ධ වචනය නින්නාද දෙනවා පින්වත්නි. නින්නාද දෙනවා කියලා කියන්නේ මොකක් වගේද හරියට? මිහිරි ගන්ඨාර නාදයක් පින්නතුනේ, රැව් පිළිලැව් දෙනවා වගේ පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාරන බුද්ධ වචනේ නින්නාද දෙනවා. පිරිස දහසක් ඉන්නවද ඉදිරියේම ඉන්න කෙනාට යම්සේ බුද්ධ වචනේ සවනට වැටෙනවද ඒ හඬින්ම එලෙසින්ම දහස් වෙනියට ඉන්න කෙනාගේ සවනට බුද්ධ වචනේ වැටෙනවා. මොනතරම් ආශ්චර්යයක්ද බලන්නකෝ පින්වත් මේ. යම්තාක් පිරිසක් ඉන්නවද ඒ තාක් පිරිසට දැන් මහා සමේ සූත්‍රය බලන්නකෝ මහා සමය සූත්‍රයේ පින්වතුනේ අන්තිමේදී මුලින්ම ආවේ අල්පේසාක්‍ය දෙවිවරු මහේසාක්‍ය දෙවිවරු එන්න එන්න එන්න එන්න පින්නතුනේ පින් මද ආය පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ගියා. පින් මද ආය පස්සෙන් පස්සට ගියා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ අල්පේසාක්‍ය දෙවිවරු අන්තිමේදී නතර වුණා කියන්නේ කර වටක් එනකන් මහ සමුද්‍රෙත් ගිහිල්ලා තමයි නතර වුණා කියන්නේ. කාරණය ඒක නෙමෙයි. ඒක එහෙමනම් තථාගතයන් වහන්සේ වෙලාවේ කොතනද වැඩ හිඳ ඇත්තේ? තථාගතයන් වහන්සේ එතන වැඩ ඉඳගෙන දේශනා කරනකොට කර වටක් එනකන් මහ මුහුද ගියපු අයගේ සවනට ඉදිරියේම ඉන්න කෙනාගේ සවනට වැටෙන පරිද්දෙන්ම බුද්ධ වචනේ වැටෙනවා. ඒක තමයි ආශ්චර්යය. ඒක තමයි නින්නාදිතා කියන්නේ. නමුත් පුදුමය කියන්නේ එතනින් ඔබෙහි නෑ පිණුතුනේ. එතනින් ඔබෙහි නෑ. භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය කොහොම වෙන්න ඕනද එහෙනම් හැම කෙනෙකුටම හිතෙන්නේ පින්වතුනේ මේ ධර්මයේ නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මටමයි කියලාම හිතෙන්නේ මටමයි කියලාමයි හිතෙන්නේ මෙන්න මේ අටට මොනවද විස්සට්ඨිතා විඤ්ඤේයතා මඤ්ජුතා සවනීයතා බින්දුතා අවසාරිතා ගම්බීරතා සහ නින්නාදිතා කියන මේ අටට කියනවා අෂ්ට අංග කියලා. මේ අෂ්ට අංග වලින් යුක්තව යම් බුද්ධ වචනයක් දේශනා කළා නම් අන්න ඒ බුද්ධ වචනයට තමයි කියන්නේ අෂ්ට අංග සමුප්පේත බ්‍රහ්මස්වර තථාගත බුදුරජාණන් වහන්සේ විහිදුවනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේට මනාකොට වන්දනා කරනවා නම් යමෙක් අන්න ඒ අෂ්ටාංග සමුප්පේත බ්‍රහ්මස්වරයේ විහිදුවලා භාග්‍යතුන් වහන්සේ ඒ වන්දනා කරන කෙනාගේ නමක් කියලම සුඛී හෝහි කියලා ආශිර්වාද කරනවා සුවපත් වේවා කියලා බුදු මුවින් මේ ආශිර්වාදයේ ලබනකොට ඒ ආශිර්වාදය සුළුපටු ආශිර්වාදයක් නෙවෙයි. මේකට උදාහරණයක් කිව්වොත් පින්නතුනේ වර එක සක්‍ර දිව්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයනෝ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. හමු වෙන්න ඇවිල්ලා පින්වතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු දිව්‍ය සේනාව වෙනුවෙන් පංචසික බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. කොහොමද? සක්කෝ භන්තේ දේවානමින්දෝ සාමච්ඡෝ සපරිජනෝ භගවතෝ පාදේ සිරසේ සුඛී හෝතු පංචසික දේවානමින්දෝ පංචසික ඇවිල්ලා ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පිරිවර දිව්‍ය සේනාව සහිතව ඔබ වහන්සේගේ සිරිපා වඳිනවා කියලා වන්දනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාද කරනවා දිව්‍ය සේනාව සහිත සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පංචසිකය සුඛී හෝතු සූපත් වේත්වා කියලා. අපි මෙතෙක් සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ මෙතෙක් සාකච්ඡා කළ කරුණු මෙතකින් අද දින නිමාවටපත් වෙනවා. විශේෂයෙන් මේ අවකාශය ඔබට ලැබෙන්න මුල්ුණේ අපේ කමානී මායාදුන්න මෑණියන් වගේම අපේ රුක්ලන්ත මායාදුන්න පියතුමන් ඒ වගේම අපේ හේමක මහත්මාණන් ඇතුළු පින්වන්ත පිරිස ඒ පින්වන්ත පිරිසට තම තමන්ගේ පතන්නා වූ බෝධියකින් සුවසේ සසර දුක් නිමා කර ගැනීම පිණිස නියත පාරමිතාවක් වේවා කියලාද ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ සූත්‍රයේ ඉදිරි සියලු කාරණාවන් ඉදිරි සතිය තුලදී ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ ලැබෙන බවත් සිහි කරනවා දේශනාව මෙතනින් නිමවටපත් කරනවා සෑම සියලු දෙනා විසින්ම රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ අප අපටත් සදේවක ලෝකයාටත් මිය ගිහින් පින් බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටමත් නිර්වාණ සම්පත් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා තබනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ